මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ මුදලි නායක සෝමරත්නයන් සමග ලීල් අධිකාර මුවන් පැලස්ස ශ්‍රී ලංකාවේ පාරම්පරික කුඩා ගම්මානයක් වුවද එහි සාමකාමී සදාචාරාත්මක සහ ජීවන පැවැත්මට නීතියේ රැකවරණය පිළිසරණක් වන ආකාරය එහි මෙතෙක් ඇති වූ සමාජ සචලතාවන්ගෙන් පැහැදිලි කෙරේ. අපරාධකරුවන් නඩු විභාගය සඳහා මහනුවර ගවර්නදෝරු මූලස්ථානයට ගෙන යාමෙන් පසුව විවිධ අවශ්‍යතා සඳහා බලව්වට නිතර යන්නේ නැයිගෙන් පිරී තිබේ. මේ සමග තම සගයන් අත්අඩංගුවටගෙන දඬු කඳේ ගසා සිරපාරයට ගැනීම පිළිබඳව ප්‍රකෝපයටපත් නීති විරෝධී හතුරු පිරිස් ආරච්චිල ඇතුළු පිරිසගෙන් පරිගැනීමට කුමන්ත්‍රණ ඇරඹූහ. හිම්බන්නේ හිම්බන්නේ මේ වැහි පොඩ වැටෙනවා හරක් දිගේලි කරන්ට බැරියේ පස්සේ මේ වරෙන් මේ වරෙන් මෙහාට වරෙන් ඈ මේ කලබලයට කවුද දුවගෙන ඉන්නේ මේ සපුමල් පුතානේ <laughs> නැන්දේ බලන්නකෝ වැස්ස හදිසියෙම කඩාවැටෙන්න ගත්තනේ මේ අන්න හීම්බණ්ඩ තෙමිදෙමි ඕවිත පැත්තට හරක් දැක්කුවා. ආ යන්න එපා කියලා මම දැන් කෑ ගහලා කිව්වා පුතේ. ඇහිලා නෑ නැන්ද ඇහිලා නෑ. ඇහිලා නෑ නෙවෙයි. ගේ තියෙන හිතුවක්කාරකම. හ්ම්. ඔය කොහොම හරි සපමල් පුතත් ටිකක් වැස්සට තෙමුණා නේද? ඒකනේ නැන්ද. ඒක නම් එච්චර ගාණක් නෑ නැන්ද. මේ තද වැස්සට කලින් පැනගත්තනේ. මේ අද පුතා මොකද මේ තකහණියක්ම මෙහාටම ආවද? ආ ඌ එන්ට උනා නැන්දේ. මේ එදා ගෝමරි නංගි කවි කී කිය ඉඳලා අතේ තිබිච්ච හොඳ කවි කොළ ටික විතරයි අරන් ගියන් තියෙන්නේ. ඉතින් ලොකු හාමුදුරුවෝ කෝ අනික් කවි කොළ කියලා ඉල්ලනකොට තමයි මතක් වුණේ ආද. මම මේ තකහණියක්ම ආවේ ඒ ටිකත් ගෙනියන්න නැන්දේ. ප්‍රශ්නයක් නෑ ඉතින්. ඉල්ලනවා නම් ලොකු හාමුදුරන්ට ගෙහුම් දෙන්න. අකුරුත් අඩුයි, පද අඩුයි, වචනත් අඩුයි. වැඩක් නෑ ඒ කොළවල කවි වලින්. ඒ වුණත් ළමයි අහනවනේ නැන්දේ. කෝ අපේ කවි කොළ කියලා. ඒකයි ලොකු හාමුදුරුවෝ මේ ටික තිල්ලංගෙන්ට කිව්වේ. එදා තෝරගත්තු කවි ගෝමරීතුගේ කටහඬින් ගායනා කරනකොට පුතේ පුදුම ආසාවක් මට නම් දැනෙන්නේ. එදා අපි තෝරගත්තු කවි දෙක හරි වටිනා කවි දෙක. ඔව් බැතපෑහීම කමච්චාරිත්‍රය ඒ කවි දෙකෙන් කියවෙන හැටි දැන් අපිට විස්තර කරලා දුන්නානේ. මේ එදා තව දෙයක් මට එදා පුතාලට කියා දෙන්න අමතක වුණා නෙමෙයි. මොකද්ද නැන්දි? කවියක් ලියනකොට පුතේ කවියට තාලයක් තියෙන්න ඕනේ. එදා ගෝමරීදුව ගායනා කරපු බැතපෑහීමේ කවිය ලියා තියෙන්නේ බැත පාහින තැනත්තගේ අතපය සොලවන බැතකොට වටේට ගමන් කරන වේගයටයි තාලයටයි අනුව. මේ පුතා බලන්ට මේ කවියේ පද හතර ටිකක් මතක් කරලා. බන්දවාන කුළු යතුරු සදාලා කැන්දවාන දෙදේ නිකුට කියලා අන්දවාන අලු යන්ත්‍රය ඇඳලා කැන්ද බැඳන් බෑ පන් බැත ඇරලා හරි තමයි නේද අකුරු තුනෙන් තුනට යතිය නැවතුම තියතිය කියනකොට බැත පහින කෙනා කුල්ල දෙපැත්තට කරකවන විදිය මැවිලා පේනව නැන්දේ ඔව් බැත පහින කෙනා බැත ගොඩ වටේට කුල්ල අතින් අතට මාරු කර කර තාලයට ගමන් කරන හැටි මේ වෙලාව පේනවා. හරිනේ? එහෙම තමයි, එහෙම තමයි. නැන්දා වගේම අපේ ලොකු හාමුදුරුවෝත් නංගිට කියලා ඔය කවිම පන්සලෙදි ගායනා කෙරෙව්වා. හාමුදුරුවෝත් නැන්දා වගේම නංගි කටහඬ හොඳයි කිව්වා. මමත් අහපු කටහඬවල් වලින් මේ කන්ද උඩරට ගෝමරී නංගිගේ කටහඬට ගහන්න කටහඬක් නෑ නැන්දේ. පුතා හිතුවා වගේම මමත් ඒ කාරණාව ඒ විදිහටම හිතලා තිබුණා. ඒ වුණාට නැන්දේ ওই ගෝමරී නම් ගියේ ඔහොම හිටියට ඉන්නේ හිතේ දුකින්. ඈ ඒ ඒ ඒ මොකද යාට එච්චරටම හිතේ දුක? එයා මේ හීන මමමවා ඉන්නේ නැන්දේ ආණ්ඩුවේ රස්සාවකට යන්න. ඒත් ඉතින් එයාට හරිහමන් රස්සාවක තාම නැහෙනේ කියලා තමයි දුක් වෙන්නේ. අපේ රාලහාමිට කියලා තිබ්බනම් ඔය ළඟපාත ඉස්පිරිතාලයකට හරි රස්සාවක් හදාගන්න තිබුණා. ඒක නම් නැන්දි ලොකු දෙයක්. නංගි ඒ වගේ වැඩකට නම් ගොඩක් කැමති වෙයි. හොඳයි. ඔය නඩු විභාගය කම්මුතු කරලා ආවට පස්සේ මං අපේ රාළහමිට මතක් කරලා බලන්නම්. බැරි වෙන එකක් නෑ පුතේ. නැන්දි මම මේ කවිකොල් ටික ලොකු හාමුදුරන්ට ගෙහුම් දීලා එන්න. දැන් තමයි සුනංගුණා වැඩි. <clears throat> "ඔව් පුතේ, හාමුදුරුවොත් මෙලහකට පුතා එනකල් බලාගෙන ඉන්නවා ඇති." "ආහා, එහෙනම් යන්න." නතෘප්ති රාජා ධන සංචයේන නසාගරං තෘප්ති නදී ජලේන නපණ්ඩිතා තෘප්ති උභාසිතේන නචක්ෂු තෘප්ති ප්‍රිය දර්ශනේන ආහකෝ ඊළඟට ඉන්න කෙනාව නම් එහාට හොඳ හොඳ නම කියන්නකෝ මගේ නම තිසරි තිසරි හ්ම් මට දැකහුරුව කුට්ටිකක් තියෙනවා වගේ දුව කොහෙද ඇයි මාමා මං මේ ළඟදී පොඩි ඉස්කෝලේට ආව ගුරුතුමී ආ හරි නේන හරි නේන ඕන් ඉතින් ඔය කියනකොටනේ දුව ගැන මගේ මතකෙට ආවේ අර මේ මේ සපු මල්ගේ අක්කා නැණිකේ දුවලා ඒ ගෙදරන දුවන ඇලපිලා ඉන්නේ. හරි මාමා, ඒ තමා. හ්ම්. හරි හරි. ගම්පලාත් නම් වේරගන්තොට කිව්වා. හ්ම්. අප්පච්චි ගැනත් මන් ටිකක් දන්නවා. මේ වීරකෝම් කියලා පොලිසිය ලොකු මහත්තයෙක් නෙමෙයි. හරිනේ. හරි මාමා, ඒ අපේ අප්පච්චි තමයි මාමා. හ්ම්. හොඳයි හොඳයි හොඳයි. එහෙමනම් දැන් කියමුකෝ බලන්න. මොකද්ද මේ මේ තිසරි දුවට තියෙන ආසනීපේ කියලා? තද හිසරදයක් තියෙනවා මාමා. අඩු වෙන්නෙම නැහැ. හ්ම්. මේ දැන් කොච්චර කල් වෙනවද? මාස 3ක වෙලේ විතර ඉඳන් තියෙනවා මාමා මේ හිසරදේ. හරි. තිසරි දුව දැන් මේ පෙළවහක් එහෙම වෙලාද <laughs> තවම හිතලවත් නෑ මාමා. <laughs> එහෙම වෙන්න සම්බන්ධයක් අදහසක් එහෙම තියෙනවද? මේ පොඩි සම්බන්ධයක් වගේ නම් එකක් තියෙනවා තමා මාමා. ඒත් හොඳයි හොඳයි. මොකද මං එහෙම හැව්වේ දුවේ පෙළවහක් කරගන්න වයසේ ඉන්න ඉලන්දාරින්ට ඒ වගේම මේ ළමිස්සියන්ට ඔය වගේ ලෙඩ රෝග හැදෙනවා ඔය. නිින්ද යන්නේ නැති, කෑම අරුචි, කල්පනා කිරීම, ඉසරදී ඔය වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒවා ඉතින් මේ මේ මේ බරපතල රෝග නෙවෙයි. මානසික රෝග කියන්නේ තෝවට හිතේ හැදෙන ලෙඩ. මේ මේ දවස්වල ඉස්කෝලේ ළමයි පිට්ටනිවල දාලා ගිනිමත් දහනේ ක්‍රීඩා කරනවා නේද? ඉතින් මාමා හව්වේ ඉඳලා ගෙදර එනකොට හරිම හිස රදේ. හරි හරි හරි. පුංචි ළමයි එක්ක ගිනිමත් දහනේ සෙල්ලම් පිට්ටනේ වෙලා ඉන්නකොටත් ඔය වගේ අමාරු හැදෙනවා. හොඳයි හොඳයි. ඕකට අපි හොඳ තෙල් ටිකක් ටික දවසක් පාවිච්චි කරලා බලමු. <coughs> මං තෙල් ටිකක් දෙන්න. බොහොම පැරණි වට්ටෝරුවකින් හදාපු හොඳ තෙලක්. මේකේ නම <coughs> මේ හිංගන් තෛලය. <coughs> හිසරදේ වගේම ඔය බෙල්ලෙන් ඉහළ තියෙන අසනීප හුඟක් මේකෙන් සනීප වෙනවා. <laughs> මේ මෙතන තියෙනවා සති දෙකකට විතර මේ ඔය ටික පාවිච්චි කරලා බලලා <clears throat> ඇවිල්ලා මට ಗುಣපණ කියන්නකෝ හ්ම් <sighs> අනේ වෙද මාමට ගොඩාක් පිං මං එහෙනම් ගිහුම් එන්නම් වෙද මාමා හොඳ හොඳ ගොයින් එන්න ගොයින් එන්න තුනුරුවන් සරණ මේ ළමයි මේ බලන්න මේ මේ බලන්න මෙතන රේක්ක වර්ග දෙකක් තියෙනවා එකක් ලී රේක්කයක් අනික යකඩ රේක්කයක් උඩින් උඩින් කෙටලා තියෙන වල් පැල පරඬල් කොළරොඩු ඔය කණු මුල් වල හපන්නේ නැතුව උඩින් උඩින් ඇදලා රොඩු ටික විතරක් එකතෙන් කරගන්න තමයි මේ ලී රේක්කේ තියෙන්නේ මේ ඔය කණු මුල් වල හප්පලා මේ ඇද්දොත් එහෙම මේ ලීරේට්ටි ලීජටි කඩලා යනවා පරිස්සමෙන් පරිස්සමෙන් අනික පොළව යට තියෙන දිරච්ච කණු මුල් තොඩු බොඩු දැටි ටික පොළවටත් වැදිලා ටිකක් අදට අදින්ට තමයි ඔය යකඩ රේක්ක තියෙන්නේ මේ ඔය කණුමුල් වල හප්පලා මේ මේ මේ විදියට ඇද්දොත් ඔය ලීරේච්ච ලී දෙති කඩලා යනවා. පරිස්සමෙන් පරිස්සමෙන්. අනික පොළොව යට තියෙන දිරච්ච කණුමුල් රොඩු බොඩු දැටි ටික පොළවටත් ඇදලා ටිකක් තදේට අදින්න තමයි ඔය යකඩ රේක්ක තියෙන්නේ. අතුරුවට අදින්න ඕනේ. යකඩ රේක්ක දැටි ලීරේක් වල වගේ නෙවෙයි. ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මැණිකේ අද උදේම වැඩ පටන්ගෙන වගේ මේ ගෝමරීතුවගේ අම්ම නෙවෙයි. ඒක හොඳයි. අද අම්මයි දුවයි දෙන්නම ඇවිල්ලා. හරි හරි. මේ ඔය ළමයි කල්පනාවෙන් එහෙනම් ওই වැඩේ කරගෙන යන්න. අපි කරන්නේ. මේ අපි එහෙනම් බලව පැත්තට යන්න. මේ අපේ ගොවි සමිතිය කට්ටිය එකතු වෙලා ගමේ කම්මල්කාරයාට කියලා බඩු වගයක් ඇදෙනවා. හේනේ කුඹුරේ වැඩට ඕන කරන ආයුධ නැත්තම් මුකුත් කරන්න බෑනේ අපි මැනිකේ. හැරත් මැනිකේ දැන් මේ හේන් කුඹුර වල වැඩ පටන් ගත්ත වෙලාව. නැන්දි සතුමල් අයියා කිව්වා අයියා වලව්වට ආපු දවසක කම්මල්කාරයා ගොඩාක් බඩු හදාගෙන ආව විත්තිය. ආහා දෙන්නම ඇඳි ගන්නකො එහෙනම්. හොඳා මැනිකේ. දුවේ එදා සපුමල් පුතත් හිටිය තමයි. ගමේ කම්මල්කාරය වුණත් නංගියේ හදාපු බඩු කොහොමද හොඳද කින්න මන්ද කියලා අපි හොයා බලන්න එපායේ. හොයලා බලන්නම ඕනේ. තියෙන කර්මක් තියෙන්නේ වැඩකට නැති බඩු. මැනිකේ මැනිකේ ඔය ඉරිදා පොළවල් වල විකුණන වප්පිහි මන්න පිහි කැටි මේ සේරෝම ආයුධ සතියෙන් දෙකෙන් මුවාත ගෙවිලා කැපුමත් දිවර වෙලා මොට්ටම මොට්ට වෙලා අපරාධේ ගෙවපු කාසිපණන් කියලා අපට හිතෙනවා නෝ මෑණිකේ ඉතින් බලන්නකො නං ගියේ එහෙම ආවුද මොට්ට වෙනකොට ඊළඟට ගොවියෝ මොනවායින් කපන්ට කොටන්ටද කම්මල් කාර්යොත් කරන තරමක් කරන්නේ හොරම හොර වැඩ. ඒ හන්දා මම මේ කම්මල් කාර්යයෙන් ගත්තු රේක ටික අර ළමයින්ට දුන්නා ඔය ටිකක් වැඩ කරලා බලන්න කියලා. හොඳයි අපි. ඔය දෝෂ අඩුපාඩු වැරදි මොන හරි තියේනම් කම්මලට යවලා හදපු මිනිහටම දීලා හරි හදා ගන්න ඕන. මේ අද ගෝමරී දුව අම්මත් එක්ක කරගෙන ගමනක් ගිය ගමන්ද නැත්නම් රාජකාරී වමනාවකටවත්ද? දුවේ මේ නන්දට පොඩි කෑමක් හදාගෙන ආවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මැනිකේ මේ තලාගලා ටිකකුයි වැලි පිට්ටු ටිකකුයි හැදුවා නෝවේ. මේ කැවිලි පෙවිලි නැතුවට අපිට ප්‍රශ්නයක් නෑ නංගියේ. මේ ගෝමරී දුව රත්තරන් කටහඬක් තියෙන මගේම දුවෙක් වගේ. මේ පන්සලේ සමිතියේ වැඩකට පෙරේදත් ඇවිල්ලා මං ආස නිසා සුව මට ඇහෙන්න කවි කියලා ගියා. ගෝමරී දුවගේ කටහඬ අහන්න මං හරිම ආසයි. මෙයාගේ මේ කුරු කුරුවක් තියෙනවා මැනිකේ. ඒකයි මම මේ අපේ මැනිකෙට කියලා මතක් කරලා යන්න අද මේ ආවේ. මොකක්ද අපේ මේ කුරු කුරුව? වෙන මොකවත් නෙවේ අපේ මැනිකේ. මෙයාට මේ ආණ්ඩුවේ රස්සාවකට යන්න ඕනලු. හැබැයි පින්දුවට ආණ්ඩුවේ රස්සාවක් නැහැ කියලා දුවගේ වටිනාකමේ අඩුවක් නැහැ. දුවගේ ලස්සන දැකපුවාම කවුරුත් දුවට ආස කරනවා. කටහඬින් කවියක් සින්දුවක් අහපුවාම ඊටත් වඩා දුව ගැන ආශාව වැඩි වෙනවා. අපේ මැනිකේ කියන දේවල් ඇත්ත වුණත් එයාගේ වයසේ හැම ළමයෙක්ම දැන් එක එක හොඳ රස්සාවලට යනවා නොවේ. මේ ඉතින් මැනිකේ මේ මෙයාටත් මොනවා හරි මේ ගැළපෙන රස්සාවකට යන්න ඕනලුනේ. අනේ ගෝමරී දුවට රස්සාවකට යන්න ඕනෙම නෑ. අපේ රාලහාමි මොකක් හරි දුවට ගැලපෙන රස්සාවක් හොයලා දෙයි. <laughs> ආරච්චිල මෙනිකට මම මේ බුලත් දීලා වඳින්න කියලා. බුදු සරණයි. බුදු සරණයි දුවේ. නැන්දි මගේ වයස එකට හිටිය ගොඩාක් දෙනෙක් දැන් මොනව හරි ආන්දිය රස්සාවල මම නිකන් ගෙදර ඉන්නකොට මටම ලැජ්ජයි නැන්දි ඒ නඩුවට කවුරුත් ගණන් ගන්නෙත් නෑ. දැන් වාත් ඉතින් හිත හදාගන්නකෝ. මම ඒ වැඩේ රාලහමිට කියලා ඉක්මනට හදලා දෙන්නම්. එච්චරයි නෙවෙයි. අනේ නෙන්දට නම් ගොඩාක්ම පිං. මම හිතේ බර ගොඩාක්ම අඩු වුණා නෙන්දේ. හෙට අනිද්දා මෙහෙ ඇවිල්ලා දුව මට ඇහෙන්න කවියක් සින්දුවක් කියන්ටකෝ මං ආසනේ එහෙනම් නැන්දි අපි ගිහුම් එන්නම් ආ හොඳයි හොඳයි

දුල්වත්ත තේකඩේ දුල්වත්ත හෝටල් මෙතන තමයි තැන අර පාරෙන් තමයි මුවන් පැලස්සට යන්නේ ෂා සාර්ථකාරයක් තාම ඇවිල්ලා නැහැ ඊට යන්නේ අයිබුවන් බලාලි මම මේ දැන් ඇවිත් අර මයියන්ගලේ බස් එකකින් බැස්සේ අයිබෝන් අයිබෝන් සර්දී මයියන්ගන බස් එකෙන් ආවේ එහෙනම් බලාලිට කියන්නේ මම ඊයේ මයියන්ගනේ ගියා මේ මයියන්ගනේ නංගිලා ගෙදර බස් එක ටිකක් පරක්කු වුණා උදලාලි ඇවිත් හුඟක් වෙලාද නෑ. ටික වෙලාවක් අපට කතා කරගන්න ගාක් දේ තියෙනවා. අපි අන්න අර හෝටලෙට ගිහින් උදේට මොනවා හරි සප්පායම් වෙලාම කතා කරනවා. දැන් එතකොට සාරද්දිගේ නම දන්න කෙනෙක් ඈ එතකොට මේ සාරද්දි හඳුන්න කෙනෙක් හරි මේ ලුල්ලත් හරියන්නේ නෑ නෑ ඒ වගේමයි මමත්. මගේ නම නම කියන්නේ නාට මගේ නම දන්න කෙනෙක්වත් මාව දන්න කෙනෙක්වත් මේ පැත්තේ නැහැ. මොකද අපේ හමු වීම එතකොට හමු වෙච්ච තැන අපේ කතා බහ මෙහෙම දෙයක්ම බොහෝම රහසිගතව වෙන්න ඕනේ. නැතුව නැතුව අපි හැම කරමු. අනේක මුදලාලි අපි දෙන්නම පිටස්තරේ වහන්දා. මේ කවුරුවත් අපව අඳුරන්නේ නැහැනේ මුදලාලි. ඈ. අනික මුදලාලිට කියන්න. මම ඔය මුවන් පැලැස්සේ කන්සහින් වල වැඩ බලන්ට ගියෙත් මහරෑවිත් අඳුරන ගෙදරක ඉඳලා. මහරෑ මහරෑ. දැන් මෙහෙම දෙයක් තියෙනවා සර්දී. ඔව්. අපි ඔය කංශ කතාව පැත්තකට දාලා අපේ හතුරු අල්ලගන්න උන්ව අපේ පැත්තට නම්ම ගන්නට අපි කෘෂි කර්ම කළාට බීජ නොමිලේ ගවින්ත බෙදා දෙන මධ්‍යස්ථානයක් මුලින්ම පටන් ගන්න ඕනේ. ආ. එමුදිලායි. එතකොට අපි මේ පැලෑටි බෙදෙන මේ ස්ථානේ ස්ථානේ කොහෙද පටන් ගන්නෙ? එතකොට කවදද පටන් ගන්නෙ? ආරච්චිලකාරයා නඩු විභාග අවසන් කරලා මහා නුවරින් මුවන් පැලසට එන්න කලින් ආරංචිවල හැටියට තව සතියකින් අමාරකින් කංශ නඩු විභාග සේරෝම අවසන් බුදලාලි. ඉතින් කොච්චර ඉක්මනට අපට ওই වැඩේ පටන් ගන්න පුළුවන් වෙයිද? පුළුවන්. පුළුවන්. අපි හෙටම ගහින් මුවන් පැලස් ගමේ පන්සලේ හාමුදුරුවෝ පන්සල දියුණු කරගන්න මුදල් ආධාරයක් කරනවා. අපේ පැලෑටි බීජ ටික පන්සල්වත් කොනකට ගෙනත් දාන්න ආමුදුරුවන්ගෙන් අවසර ගමු. <laughs> අපි රාමුදුරුවන්ට කියමු පස්සේ තැනක් හොයාගන්නකම් ටික කාලෙකට පොඩි ඉඩක් දෙන්න කියලා. හරිද? <laughs> හැබැයි මුදලාලීකින් මේ <laughs> ඔය කියන විදියට කාසිපණන් ටිකක් දෙනවා නම් හාමුදුරුවෝ ඔය වැඩේට කොහොමත් කැමති වෙයි. ඒ විතරක් නෙමෙයි අපේ නොමිලේ ගොයින්ට බෙදන පැලෑටි බීජ. එතකොට අනිත් වර්ග පැලෑටි වර්ග. පන්සලේ තියෙන කාල සීමාවට අපි හාමුදුරුවන්ට මාසයකට ගාණක් මාසයකට සල්ලි ටිකක් පරිත්‍යාග කරනවා. අපි හාමුදුරුවන්ට එහෙමත් කියමු. ඔව් ඔව් ඔව්. දලාලිට කියන්නේ ඔය නිකං වගා පැලෑටි ගන්ට මුවන් පැලැද්දී කොයි කවුරුත් කැමති වෙයෝ. අනික මුදලාලි ඔය හාමුදුරුවොත් ගමේ හැමෝටම පැලෑටි හදාවවන්ට එතකොට එව්වා කරන විදිහ ගැන උපදෙස් එහෙම දෙයි. <laughs> ඒ හින්දා මේ වතාවේ නම් අපේ වැඩේ සාර්ථක වෙයි කියලා මට හිතෙනවා නවරියන් මුදලාලි. ඉරිගහට එන්න වගේ. ඉරිගහට එන්න වගේ සාර්ථකයි. අපේ පැලෑටි වර්ග දෙන ගමන් ආරච්චිලා බැද්දරාල එතකොට අර පොරිසාදියා වෙඩික්කාරයා වෙඩික්කාරයා එතකොට ඒකගේ අර අනික් හාදුව ටික එන්චප්පුලා ගැන ආමුදුරුවන්ගෙන ගමේ ගොවිරාල්ලාගෙන ওই හොද්දට තොරතුරු දැනගෙන ඊළඟට අපේ වැඩේ බොහොම සාර්ථක විදිහට කරගන්න බලමු. දැන් තේරුණාද? තේරුණා තේරුණා මුදලාලි. <laughs> ඔය කිරීමෙට අපිට මේ ආරච්චිල. එතකොට බැද්දිරාල් වෙඩික්කාරයා ඔය කුයි කවුරුත් අඳුනගන්න පුළුවන්. අඳුනගෙන අල්ලේ නටවන්නත් පුළුවන්. අනික මුදලාලි. මේගොල්ලොත් අපිට මේ හිතවත් කරගන්නත් පුළුවන්නේ. ඈ හිතවත් කරගෙන සල්ලි වලට ගන්නට එහෙමත් පුළුවන් වුණොත් ආපහු ඔය මුවන් පැලැස්සේ මාබැද්ද කැලෑවේ ඖෂධ පැලෑටි වවන විදිහට අපි ආයිමත් කන්සව ගාව පටන් ගමු. කොට කොට කොට කොට. හරියට හරි සර්ගියෝ හරියට හරි. එතම මම හාමුදුරුවෝ මුණ ගැහිලා පන්සලට දානෙක දෙන්න කතා කරගන්න. පැලෑටි බෙදීමට දවසකුත් තීන්දුව කරගෙන නැකත් වෙලාවට හාමුදුරුවෝ ලව්වා. සෙත්පිරිත් එකකුත් කියවා ගමු. මම ඒකට ආමුදුවන්ට ආරාධනා කරන්ට පිළිකරකුත් පූජා කරනවා. පිළිකරක්. නියමයි. නියමයි උදලාලි. හොඳම කරමි. හොඳම කරමි. අම්මා පා හොඳම කරමි. හැබැයි මුදලාලි වැඩි හිටම කෙරුණොත් තමයි හරි. මොකද පහුනොත් පහු. පහුනොත් පහු. පහු වෙන්නේ කොහොමද? මේ නවරියන්ගේ වැඩ කිඩ බලා ගන්නවා එහෙනම්. කොහොමද වැඩේ වෙන්නේ කියලා. ආරක්කල නూరుින් මුවන් පැලස්සට එන්න කලින් මම මේක නොකළොත් මට ඒ නවරියන් කියන්න එපා පුතෝ. හමුදුරුව විතරක් නෙමෙයි. ගමේ දායක ඇත්තොත් හරියට කැමති වෙයි. <laughs> කොහොමද නවරියන් උදලාලි ඔය වැඩේ කලින් තිබුණට වඩා මෙදා පාර සාර්ථක වෙයි කියලා මට හිතෙනවා අම්මපා. හරියට හරි. හරියටම හරි. කරන්ට පුළුවන් හැම ජල්තරයක්ම කරන්ට බලමු. එහෙම තමයි. බලමු බලමු. එහෙම තමයි. එහෙම තමයි වෙන්නේ. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල මැණිකේ ශීලා පර්ණමාන්නගේ නවරියන් මුදලාලි අනුර බණ්ඩාර රාජගුරු සපුමල් රෝහණ ශිරවර්ධන සර්දි මහත්තයා රත්නදී නම්බුගේ ගෝමරි දිල්කා විමර්ශනීය හඳුවල තිසරේ හිරුනි රත්නායක වෙදමාමා උලපනේ ගුණසේකර ගෝමරිගේ මව නෙළුම් කළුබෝවිල පිටපත රචනා කළේ මුදලි නායක සාමරත්නයන් සමග ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය මංජුල සෙනවිරත්න සමග ජයන්ත චන්ද්‍රලා. සංස්කරණය චතුරංග කල්පගේ මුවන් පැලස නිෂ්පාදනය උපුල් චන්දන